ශ්‍රේෂ්ඨකයන්න් වහන්සේ මුත්‍යාගම ලිඳදර සිරිවිමල විසුද්ධාරාමාධිපති සද්ධර්ම විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්වී සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුද්දකනිකායේ සුත්ත නිපාතේ චුල්ල වර්ගයට අයත් ධම්මික සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව නමෝ තස්ස භගවතු මරණතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු මරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ධම්මේන මාතා පිතරෝ බරිය පයෝජයේ ධම්මිකං සෝ වනිජ්ජං ඒතං ගිහි වත්තයන් අප්‍රමත්තෝ සයම්පදේ නාම උපේති දේවෝති සද්ධාවන්ත පින්තුනි අද අපි ওই මාතෘකාව වශයෙන් තබා ගත්තේ ගරුකටයුතු නිවේදකතුමා පූර්ව හැඳින්වීම දීමෙන් සිද්ධ කළා වගේම හඳුන්වා දුන්නා වගේම නිකාය ග්‍රන්ථ අතර පස්වන ග්‍රන්ථය කුද්දක නිකාය ඒට අයත් සුත්ත නිපාතයේ චුල්ල වග්ගයට අයිති ධම්මික සූත්‍ර දේශනාවෙන් අන්තිම ගාථා රත්නයයි අද අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ. පින්නොත් ධර්ම දේශනාවට ප්‍රථම ධර්ම න්‍යායක් ධම් සාරිත්‍රයක් හැටියට ධර්මානුශාසනාවක් කිරීම සාමාන්‍ය සිරිත. එසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විශ්වවිද්‍යාලයේ මහගෙදරින් රටපුරා ලෝපුරා කෙරෙන ඉසුරුවා හරින මේ දහම් පරියායන් දහම් කොට්ටාශයේ මතින් වර්තමාන යුගයේ ලොකු දහම් ප්‍රවර කීර්තියක් එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වයක් උදාරත්වයක් උලාරත්වයක් අද ඇති වී තිබෙනවා බුදුසසුන බැබලෙන මට්ටමට නැත්නම් දිදුලන මට්ටමට තහම් සංවේදනය අතින් කීර්තිමත් නාමයකට අද අපේ මහගෙදර ගුවන් විදුලිය ස්වදේශීය ශේවයේ ආගමික අංශයපත් වෙලා තිනවා කියන කම සපුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ දායකත්වයේ දරන බරපැන දරන පින්නතුනුත් සතුටු වෙන්න ඕනේ. අමතන් දදෝති සෝහෝති යෝ ධම්මාන් ශාසති. පින්නතුනේ මේ ධර්ම දේශනාවක් කරවීම තත් ධර්ම දේශනා කිරීම, දහම් පොතපත ලිවීම, බෙදා හැරීම පෙන්නනවා ධර්මයේ අමුතේ දීමක් හැටියට. නිසා වටිනා කියන මහා පින්කමකට ඒ උරදුන්නේ මේ පින්නතුන් කියන කරුණක් සිහිපත් කරගෙන හොඳින් බණ ටිකක් අහසමු. ඒ ඇති බුද්ධිමත් අපේ ශ්‍රාවක පින්නතුන්ට මා මාතෘකාව වශයෙන් තබා ගත්තේ තක්ලා ධම්මේන මාතා පිතරෝ බරෙය්‍ය මේක මේ ධම්මික සූත්‍රය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ධම්මික තියෙන උපාසක තැන 500ක් පමණ උපාසකවරු සමග පැමිණලා අමාමෑණී බුදු පියාණන් වහන්සේ වන්දනා කරගෙන එකක් පසෝ සිට අසා සිටියා භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රු බුද්ධ වූ භාගවත් වූ එවාගෙම තුන් ලෝකට අධිපති වූ ලෝකවිදු මාගේ නායක බුදු පියාණන් වහන්සේ කියලා බොහෝම ගෞරවයෙන් වන්දනා කරගෙන අසා සිටියා බුදු ගුණ වර්ණනා කරලා ගිහි වතත් පැවිදි වතත් අප වෙත දේශනා කරන්නට කියලා. වත් දෙකක්. වත කියන්නේ වෘත්තිය නැත්නම් ප්‍රතිපදාව කියන තේරුම. ගිහියගේ වත කොහොමද පැවිද්දාගේ වත කොහොමද කියන එකයි මේකේ සරල අදහස. ඉතින් ජීවිත ගැනයි අද දේශනාව පටන් ගත්තේ. දේශනා කරන්න මම අදහස් කරන්නේ. බොහෝ දීර්ඝ සූත්‍රයක් වෙනවා. වෙනමම පැවිදිවතට දේශනාවක් ලබන්න වෙනවා. අවස්ථාවක් ගන්න වෙනවා. අද ඒ නිසා කෙටියෙන් තස්මායි පින්දේ සයනාසනේච අපේච සංඝාටි රජූපවාහනේ හේතේසු ධම්මේසු අනුපලිත්තෝ භික්ඛු යතා පොක්කරේ වාරි බින්දු පිඩුවේ සෙනසුනේ සඟර සිහුරේ රජස්තෝනා දිෙහි පවා ඇල්මක් නොවන තැන දැවෙන සියල්ලෙන් විනිර්මුක්ත වූ මානසික ස්වභාවයක් වර්ධනය කරන හංසයේගේ වේගයකින් නිවන් මඟ කරා යන පැවිදිවත දේශනා කරන්ට මේ මොහොත නෙමේ කෙටි හැඳින්වීමක් පැවිදිවත ගැන ඔය කලේ. එතකොට කුකුරු පතෙහි දියේහි හොකුරු පතෙහි දෙලුම් පතෙහි දියමිද නොරදන්නාසේ ලෝකේ සමග නොගැටි නොඇලී මිදී විනිර්මුක්තභාවයට පත් වෙන රහත් උතුමාණන්ගේ වත තමයි පින්නතුනි පැවිදි වතෙන් පෙන්වා දෙන්නේ. ගිහිවත පින්නතුනි ගිහියා ගෘහවාසීව කාමභෝගීව ජීවිතයක් ගත කර තැනැත්තා. එයාගේ ප්‍රවිෂ්ඨය මේ සූත්‍ර දේශනාවට තවත් සූත්‍ර රාශියකින් පෙන්නනවා. පංචශීලය මුල් කොටයි. දැන් මේ උපාසක තන අසාසිතින්නේ ගිහිගෙදර සිට කාම්බෝගිව සිට මෙලවත් පරලොවත් ජය ගන්න පුළුවන් ඒ ජීවිතත් පැවිදිවතත් මොකක්ද කියලා යහන්නේ එයින් ජීවිත ගිහියන් නිසා බුදුරජාණන් වහන්සේ මේ උපාසක තෙමේට දේශනා කරන්නේ. ඒත් ගිහියගේ වත පංචශීලය ඝාට්ට වත්තම් පනවෝ වදාමි කියලා පටන් ගන්නනේ මේ දේශනාවේදී බුදු පියාණන් වහන්සේ. එතන මොකද්ද ගෘහවත? ගෘහස්ත ශ්‍රාවකයා සත්පුරුෂ වේනම් ඒ ගිහිවත තොපට කියමි. හැම ගැඹුරෙම මේ සූත්‍රය පටන් ගන්නෙ. ඒ පිරිපුම් මහානදම් කෙත්පතු පරිහරණය කරන ගිහියා විසින් ලබන්නට නොහැකි. අර ජීවිතත් ඇහුවනේ අහපු නිසා මේ උපාසක තැනගේ හිත රිදවන්නෙත් නැති වෙන්න. ජීවිතේ බැලෑරුම්කම පෙන්නලා ඒ කාම්භෝගී ගෘහස්තව කෙත්පතු මිලමුදල් රංගදී ඒ සුවපහසුව පතන තැනත්තාට එසේ පතමින්ම ලැබමින්ම විඳිමින්ම ගෘහ ජීවිතය තුළ සිටම නිවන් මඟ කරා යන දේශනාවක් තමයි මෙහිදී දේශනා කරන ලබන්නේ එතන කියන්නේ පිරිපුම් මහානදම් කෙත්පතු පරිහරණය කරන තොපට සුදුසු වෙන්නේ නැහැ එහෙනම් මොකද්ද සුදුසු වෙන්නේ? ගීවත. කොහොමද ගීවත? සදාචාරාත්මක ගීවත. පංචශීලය. එතකොට ඒක පින්වතක්. අපි පින්වතුන්ටත් අපි නිතර අපේ ස්වාමීන් වහන්සේලා අමතන්නේ පින්වතා කියලානේ. පිනෙන් පිරුණු පින් පාට තියෙන. ඉතින් එන වතක් තියෙන වෘත්‍ය ප්‍රතිපදාවක් මාර්ගයක්. ඒක තමයි පංචශීලයේ ගිහියාට. ඒක බොහොම ඔබ දැනටත් පංචශීලයේ සමාදන් වුණා මේ ස්ථානයේදී මේ පින්වතුන්. එතකොට පංචශීලයේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙහිදී පෙන්වන්නේ පාණන්න හානේ නැච රාතයේය. මම කෙටි කරලා ගන්නේ කාල වේලාව මෙතෙන්ට වැඩියෙන් ගත්තොත් අපිට අවසානයේ ගිහිවතෙන් සෝවාම්මක කරා නිවන කරා යන කරුණු ටිකට ඉඩකඩ අවශ්‍ය නිසා දේශනෙට සබ්බේසු භූතේසු නිදාය දන්දම් ඔන්න ප්‍රවිෂ්ඨය එතකොට බලන්න සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං දඬු මුගුරු ගන්නේ නැහැ දඬු මුගුරු අතට ගන්නේ නැහැ පරපණ නසන්නෙත් නැහැ අනුල්ලව නස්වන්නෙත් නැහැ පරපණ නැත්තම් ප්‍රාණඝාතේ අනුන් අනුමෝදන් කරවන්නෙත් නැහැ එයින් සමාවැලකිලා අන්‍යනුත් වලකලා ශිරු සත්‍යාට මෛත්‍රී සහගත චේතනාව පළවෙනි ශික්ෂාපදයේම පළවෙනි වටෙන්ම මෙන්න ගියා තුල ඇති කළා. දෙවෙනි අවස්ථාව තතෝ අදින්නම් පරිවජ්ජේය. මේ පරසතු දෙයක අනුන්ගේ දෙයයි කියලා දැන දැනගත්තොත් හිතට ආවොත් ගිහි ශ්‍රාවකයා ගමේ වේවයි කැලේදී වේවයි ශූන්‍ය තැනක ජනගහණය නැති තැනක වේවයි කිසිදු තැනකින් සුවල්ප වූ හෝ බොහෝ වූ නොදුන් කිසිවක් නොගෙන අයින් කරනවා. ඒ ඒ ඒ එතනින් වළක්විනවා. ඒ තමයි අදින්නා දාන කියලත් උපසමාදම් වෙන්නේ. ඒ නිසා මේ ගන්න ශික්ෂාපද ටිකමයි නැවත සිහි කරනවීමක් පමණක් මේ මොහොතේ කරන සූත්‍රයේ අන්තර්ගත නිසා. අතන තමන් ගන්නෙ නෑ අනුන් ලබා ගන්නෙ නෑ. පහර ගන්න උන්ට අනුබල දීමත් හොරකම් කිරීම වලට අනුබලයක් දෙන්නේ නෑ. ඉතල ඉඳලා පහලටත් ලොකු කුංජි ඇල්පිනිත්තේ ඉඳලා කෝටි ගණන් හොර වංචා කරන මිලියන ගණන් වංචා කරන ඒ වංචනික සොරකම් දක්වා එක පහරකින් කරනේ හොරකම දක්වා. ඒකට හොරකමෙන් වලකින් තැන මතක් කරන්නේ දෙන්න දෙන්න දෙන්නේ අදින්නා දානා කියන තැන. ඊළඟ ශික්ෂා පදයේ හැටියට පෙන්වන්නේ මේ සූත්‍ර දේශනාවට අනුව අබ්‍රහ්මචාරියම් පරිවජ්ජේය. ඒක අබ්‍රහ්මචර්යාව මේ පින්නතුන් සිල් අටසිල් සමාදන් වෙන තැනදී අබ්බමචරියා වේරමණී ශික්ෂාපදං සමාදියාමි. ඒකමයි මේ. මේ වලකිනවා. මෙතන පෙන්නනවා අංගාර කාසුන් ජලිතඤ්ඤ විඤ්ඤෝ. නුවණැත්ත ඇවිලෙන දැවෙන බලන්න බැරි ගිනි අඟුරු වලක් සහ සමානවයි මේ කාමයන් දිහා බලන්නේ. අඩු වශයෙන් ඒ භ්‍රමචාරීවම ජීවිතයේ ගිහියට ගත කරන්න බෑ. කාම භෝගී කියන වචනේ අපි මුලට ගත්තා. එවනම් පරදාරස්ස දාරං නාතික්‍රමීය මෙන්න වටිනවාද සමාජයට. කොහොමද පරදාර සේවනයෙන් වළකින තැන? එතෙන් දෙන්න ඕන තුන්වෙනි ශික්ෂාපදයෙන් පින්නවා. එතකොට ඊළඟ සහග්ගතෝවා පරිසග්ගතෝවා ඒකස්සෝ කියන මුසාබණෙය. මුසාවාදා වේරමණී ශික්ෂාපදල් කියන ඒ ශික්ෂාපදය ගැන කියන්නේ සභාවකට ගියේ වේවයි පිරිස්මතර ගියේ වේවයි එහෙම නැත්නම් හුදකලාව වුණෝ නොසැසෙන තනි තනිව වේවයි කියන එක මුසවා කියන්නේ නෑ බොරුව කියන්නේ නෑ ඒ කීමකට තවත් කෙනෙකුට අනුබල දෙන්නෙත් නෑ දැන් අනුල්ලවා බොරු කියවන සමාජයකුත් තියෙනවනේ ක්‍රමයකුත් තියෙනවනේ ඉහළින් ඉඳලම පහළටම ඒකත් නෑ. දැන් අතන අපි නිත්‍ය පංචශීලයේදීම සාවාදා වේරමණී ශික්ෂාපදන් සමාදියා. මේක තව ටිකක් ඔබ්බට යනවා ඉදිරියට යනවා. මේ කොහොමද? තනිව ඉන්න පිරිස තනිව කෙනෙකුටත් නෑ සමූහයක් ඉදිරියට තමා ගියා සමූහයක් ඉදිරියේ පිරිසක් ඉදිරියේ බොරුවක් කියන්නෙත් නෑ. හුදකලාව රහසිගතව කෙනෙකුට කෙනෙකුගෙන් එහෙම කියන්නෙත් නෑ කියන එකයි මේකේ තේරුම. එහෙම Taman කියන්නෙත් නෑ අනුන්ලවා කියවන්නෙත් නෑ බොරුවට අනුමල දෙන්නේත් නැහැ. එතකොට බොරුව කියන දැනලා ආහූ කියන්නේත් නැහැ. ඒක බැලීමකින් හෝ සංඥාවකින් හෝ මේ බොරුව අනුමත කරන්නේ එතනදී මුසාවාද ශික්ෂා පදේ කැඩෙනවා. ඒ සීලය සීලයෙන් බැහැර වෙනවා. අරියකාන්ත සීලයෙන් තමම් අයින් වෙනවා එතකොට. එහෙනම් මුසා කියනකට අනුබල දෙයක්වත් නැතුව මේ හැම අභූතය දුරලන්නේ යන වචනේ මතක තියාගන්න. සබ්බං අභූතං පරිවජ්ජේය. අභූත කියන්නේ නොසිදු වූ දේ, නොකියූ දේ, නොදකපු දේ කියන එක තේරුම අභූතය. ඔන්න හතරවෙනි ශික්ෂාපදය ගැන ධම්මික සූත්‍රයේ පෙන්වන ආකාරය. පස්වෙනි ශික්ෂාපදය මජ්ජංච පාණං න සමාචරිය ඒකේ මදයට සහ ප්‍රමාදයට හේතු වෙන මත් ද්‍රව්‍ය පාණය අද ගන්නව නම් ඔය ද්‍රව වශයෙන් පානය පමණක් නෙමෙයි ගන්න ඕනේ. දුවැටියේ ඉඳලා ඔය කුඩු වර්ග එක එක ඒවා තියෙනවනේ අන්තිම විනාශයට යන උන්මත්තක භාවයට පත් කරන. එතකොට උන්මාද නන්තං ඉතිනන් විදිත්වා. ඒක පාණේ ඒ උන්මත්තක தත්වයට පත් වෙන යම් දෙයක් වෙයිද? මේ ස්වාභාවික මනසනේ ගැටළු ප්‍රශ්න निराකරණය කරගන්න බැරි තැනක ඉන්න මේ සමාජයේ තව විකෘති මානසිකත්වයකට පත් වුනහම කොහේ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්නද? අද විශේෂණේ ඒකයි. මදායි පාපානි කරොන්ති බාලා උම්මාදනම් මෝහනම් බාලං බාලසන්තම් මේක බාලයන්ගේ ක්‍රියාවක් මෝඩයන්ගේ ක්‍රියාවක් අඥානීය ක්‍රියාවක් මොනක්ද මත් ද්‍රව්‍ය පානය මොන ওই විදිහට මේ මේ ධම්මික සූත්‍රයෙන් තමන් ඒකෙන් වළකිනවා ඒකේ හොඳ එහෙම නැත්නම් ඒක වර්ණා කිරීමක යෙදෙන්නේ නැහැ. අනුම් පාණයට පොළඹවන්නෙත් නැහැ. බොන අයට අනුබලයක් දෙන්නෙත් නැහැ. ඔන්න හොඳ තැනක් මතු වුණා සමාජ සංස්ථාවත් එක්කද සම්මුති ලෝකෙට ගලපනකොට. ඔය මත්ද්‍රව්‍ය විකුණන ඒකට දැන් විවාහාරික වචනේ වයින් ස්ටෝර්ස්. බලන්න ඒක කොච්චර සමාජගතද කියලා පිටිසර ගම්බද පළාත්වල පවා හැම පුංචි නගරයකම වයින් ස්ටෝස් සිල්ලර බඩු කඩේ රෙදි කඩේ නැති නෑ පරිභෝගිකයෝ හැම මොහොතකම වයින් ස්ටෝස් එකක් ඉදිරියේ පෙළ ගිහිලා. බලන්න පසුගිය කොරෝනා කාලය ගැන මම එතෙන්ට යන්නේ නෑ මගේ දේශනවලින්. නමුත් මෙන්න මෙහෙම උම්මාදනම් භාවයකට මේක පරලෝදී ලෝකමු නරේ නරකයමයි හිමි වෙන්නේ. ඒ උම්මාද භාවය මිනිසත් බව ලැබුණත් කෙලතොළු මූඩ තත්වයක්මයි. ඒ නමුත් අද ඉතින් බොහොම විශේෂ තත්වයකට සමාජයේපත් වෙලා තියෙනවා. මෝඩකමම මෝහකම නිසාම තවත් පරිබාහිර පවකම් සිද්ධ වෙනවා. ප්‍රමාදයක් වෙනවා පරලෝකදී උමුතු බව ඇති කරනවා මෙලෝදී මුලාවටපත් වෙලා බාලයන්ටම කැමති වෙන බාලයන්ගේ භාවයටපත් වෙලා තමා තුළම අපුඤ්ඤායතනය බිහි කර ගන්න. ඔන්න වචනේ මතක තියාගන්න ඕනේ අපුඤ්ඤායතනය. මත්තම් බොන කෙනාට එච්චරයි හිමි. හොඳයි. ඔන්න මා පෙන්නවා ඔය ජීවත්ත පංචශීලය මුල් කොටයි දේශනා කරලා තියෙන්නේ. ටිකක් තවත් ජඹුරට පෙන්වන එක විතරක් ධම්මක සූත්‍රයේ සිද්ධ වුණා. දැන් අපි බලමු ඊළඟ බුදු පියාණන් වහන්සේ දෙවෙනි පියවර මේ ගිහිවතේ පෙන්වන්නේ අටාංග කෝෂතය ගිහිපින්නතුන්ට පොහොය අටසිල් නිති පන්සිල් එතකොට පොහොය උපෝසතේ සමාදම් වෙනවා උපෝසත කියන්නේ පන්සලට විහාරස්ථානයට භික්ෂුන් වහන්සේ සංඝ රත්නය මුල් කොටමයි මේ උපෝසතය පන්සල මුල් කොට දැන් අද එහෙම නෙමෙයිනේ. ඉතින් බොහෝ දෙනා මේ මට අපිට පෞද්ගලිකවක් දන්නවා. අපේ ස්වාමීනි දැන් මෙතෙන් අපිට එන්න යන්න බෑ. අපි ගෙදරම සීල් ගත්තා කියලා. හොඳයි. ගිහිගේ ඉඳගෙන දුසිරිත් කරනවට වඩා සීලය කඩා ගන්නවට වඩා පස්පව් කරනවට වඩා සිල් ගන්න එක. නමුත් මේ ධර්මයේ සඳහන් වෙන අටංගු පෝෂකයක් වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ගිහිවත් ගිහියාගේ தත්ත්වය පෙන්වුවා දැන්. මේ ගාථාවෙන් පින්වේ ධම්මේන මාතා පිතරෝ බරෙය්‍ය පයෝජයේ ධම්මිකං සෝ වනිජ්ජං මවක් පියා පෝෂණය කරන්න තමන්ට ශක්තිය තියෙනකොට ඒ ශක්තිය ඇති කරගන්නේ කොහොමද? නිවැරදි කර්මාන්තයකින් කුසී වණිකාදී කර්මාන්තයකින් නිවැරදිව උපයාස අපයාගත් ධනයකින් මව පියා පෝෂණය කරනවා. ධම්මේන මාතා පිතරු පරිය. ඒකයි මාතුකා ගාතාව. එතකොට එහෙම තැනත්තා එහෙම ඒ ඒ ගිහි පින්වතා මව්පිය උපස්ථානයේ යෙදෙන අර නොකල යුතු වෙලදාම් ආදියෙන් මිදිලා දාඩිය මුමුරු හෙරලා ධාර්මික උපේසයන දෙයෙන් අමුදරු පෝෂණය කරන විශේෂ කොට මෞඛ්‍ය උපස්ථානය කරන. එහෙම ඒ ගිහි පින්නතා පින්නතුනි මරණයෙන් පස්සේ තංගි වත්යන් අපමත්තෝව. ඒ පිබඳු ගිහිවත පුරන්නා ප්‍රමාදීව එයා සයන් පබේ නාම උපේති දේවෝ. එයා දේවනිකායක උපත ලබනවා මරණයෙන් අනුතුරුව ප්‍රභාවත් වූ කාමාවචර සදෙව්ලෝ වැසි දෙවියන් අතරට උපත් විසින් එළමෙනවා කියලා අපේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ සූත්‍ර ධර්මයෙන්ම දේශනා කරනවා. ඒ මට්ටමේ ඒ ගෘහස්ත මට්ටමේ ඉදිරි පියවරක් තවත් ඔබට අවස්ථාවක් හැටියට පෙන්නනවා මතක් කළේ දැන් මේ අට්ටංගු පෝෂකය. ඒ ප්‍රාණඝාතයෙන් නොකිරීම නොකරන්නේ, අයිනාදන් නොගන්නේ, මුසවා නොබරන්නේ, මද්යපාන නොගන්නේ, නොවන්නේ, මෙතුන සංඛ්‍යාත අබ්‍රහ්සරින් වෙන්වන්නේ, ඒ කියන්නේ බ්‍රහ්මචාරී වෙනවා කියන එක මේ පොහේ දිනේ විකාල භෝජන සංඛ්‍යාත රාත්‍රී භෝජනය නොකරදන්නේය මල් දැන් නොකරන්නේ සූද විලවුන් ගැල්වීම කරන්නේ අටවෙනි කරුණ කැප්සරු පරිදි අතුල කැප ඇඳෙහි හෝ බිම්හි හෝ හෝනේය. අපි උච්චාසයන මහසයන කියන එක තවත් විස්තර තුරයි මේ සූත්‍රයට අනුව අපේ බුදු පියාණන් වහන්සේ ගිහියාට අර උපාසකතුමන් තමයි අතුරු 500ක් දෙනාට පෙන්වන මාර්ගයයි ප්‍රතිපදාවයි මේ. ඒ ඒ එම වට දුක්ඛයාගේ අන්තයට යන්න පුළුවන් බව වට දුක්ඛයේ කිවි පින්නතුනි සංසාර දුක්ඛය කම්ම වට විපාක වට කෙලෙස වට කියන මේ ත්‍රිවිධ වටයාගේ සංසරණය සන්ධාවණය තමයි මේ භ්‍රමණය හැසිරීම තමයි මේ සත්ව ස්වභාවය. එතකොට දැන් ජීවි වුණෙත් මනුස්ස වුණෙත් මේ සංසාර ගමනේ වෙදින්නේ. පෙර જાතිවල අනේකවල තිරිසන් වල සතරපාවල එහෙම කරක් ගැහුවා අපි. ඒ වටරවමක් ගාලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලත් නමුත් මේ නිවන් මාර්ගට පිළිුන්නේ නැත්නම් තව සසර. අන්න මේ සසරේ ඉන්න මේ මනුස්ස වූ තැන ඉන්න පෙරපින මෝරායන බුද්ධ බෝධිසත්ව රංචුවේ එකට ගමන හරි නිසා මෙන්න මේ උපාසකතුමා එන්නේ මේ 500ක් දෙනා සමග. බුදු පියාණන් අසා සිටින්නේ අපිට ගැළපෙන ධර්මයක් අපිට සුදුසු ධර්මයක් දේශනා කරන්න කියලා. වට දුක්ඛයේ එතන කෙලවරට බුදුපාන් දෙන්නා කරනවා. මෙන්න මේ අෂ්ටාංගෝ උපෝසතේ කියලා කියනවා ඒ සීලේට. දැන් සීල දෙකයි එකක් ජී සීලයේ පංචශීලය පෙන්නවා ඊළඟ අපි අෂ්ටාංග උපෝසථ සීලය ගැන ওই විදිහට මේ පින්නතුන්ට පෙන්වනු ලැබුවේ ඊළඟ අවස්ථාවක් තවත් පෙන්වනවා ඉදිරියටම මෙහෙම පහන් සිත සද්ධාවන්තව මේ පොය සිල් ගත්තා දැන් අපේ පින්නතුන් දිවන්ත රත්ත්‍රින් කියන දිවා කාලයේ රාත්‍රී කාලයේවත් සම්පූර්ණ සීලයක් අත් සමාපෝ සමාදම් වෙනවා බොහෝ කොට අඩුයි. නෑ කියන්නම පුළුවන්. උදේ සිල් ගණ්ඩාවෙදී හැන්ද වෙනකොට පහ වෙනකොට සිල් මුදලා. ඉතින් අර නාමිකව ගිහිවත තවම නාම මාත්‍රික පවත්වාගෙන යෑමක් තමයි අපිට දකින්න තියෙන්නේ. එම නෙමෙයි මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරන්නේ පින්දුතුනේ දිවන්ත රත්ෙන් දිවා රාත්‍රී 60 පැය පූර්ණ කොට පිරිකුම් කොට එහෙවත් රකින්න කියලායි මේ උපාසකයන්ට අනුශාසනාව. ඉතින් මේ ගීසව් මොලේ ඇති නැත්තම් බුද්ධිමත්තු විඤ්ඤූ එතනේ පෙවස් රකින්නේ ඒ රාත් දිවා රාත්‍රී දෙක අර රාජකතා චෝර කතා වලින් බැහැරව අල්පේක්ෂතා සම්පූර්ණිතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියන ওই විදිහේ දසවිධ යෙදෙන කතාවේ යෙදෙමින් වනදා අහමින් සමත විදර්ශනා භාවනාවේ යෙදෙන්නේ නෙවෙයි. ඔය ගිහි පින්වතක් පින්නතුනේ ඔය පොය දවස ගත කරන්නේ. ඒ ඒ ඒ ඒ නැගීම නැත්තම් ඒ වෘද්ධිය තමයි බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන්නේ නිවන දක්වාම. දැන් පසුදා සිල් සෙද්ද පිටින්ම සිල් ඇඳුමින්ම පින්නතුනි පැරණිය අපිට මතක තියෙන කාලේ අපි දන්නවා පන්සලේ දානේ හදනවා. සිල් ගත්තා පසුදා දානේ පිරිසුදුවට උපනා ද්‍රව්‍ය හවස යද්දී ගෙනියන්නේ හවස පන්සලට යන්නේ. හෝයට පෙරදා. ඇයි අර අලුයන්ම අවදි වෙලා සිල් රිදි ප්‍රවාහන ඒ සීලය ලබා ගන්න. උපෝෂකය කියන්නේ ඒක. එතකොට ඒ විදිහට එතකොට පොය දවසේ රාත්‍රියේ පන්සලේම නිදාගන්නේ එහෙම නැහැ. මදේ නිදාගෙන මොනවද නිින්ද කියන්නේ පෙන්වන්නේ වඳභාවය කියලායි හඳුන්වන්නේ ධර්මයේ. මොනවද උපදින්නේ නිින්දේදී? නිින්දේදී කිසි දෙයක් උපදින්නේ නැහැ. තමාලගේ ඇති මානසික ශක්තියන් තව තව දුර්වල කරනවා. නිදිබර වූ තැන. ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඕවා ඔය නිවන ධර්මයන්නේ තීන මිද්දේ නිින්ද. එතකොට දැන් පෙහෙවස් සමාදම් වෙලා පසු දින අවදි වෙලා සුදු රෙද්ද පිටින්ම සිල් ඇඳුම පිටින්ම ගිහි ඕදාත වසනා ඒ සුදු ඇඳුමෙන්ම දාණය පිළිල කරනවා උතුම් අග්‍රෝ බුද්ධ පූජාව පවත්වා ගන්නවා සංඝ රත්නය කවා වළඳනවා අන්න පානේන ච බික්කු සංඝං පසන්න චිත්තෝ අනුමෝදමානෝ ඒ බොහොම සතුටුපත් වෙනවා කියන එකයි පෙන්වන්නේ අපේ ශිල්පනෝ මෙතන දින්නේ කියන එක හිතලා බලන්න ඕනේ. ඈ මේ අද ඔය තියෙන විකාර තත්වයෙන් ගැලවෙන්න වෙනතුණි එකම එක බාරයි තව ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ සීල සමාදානය. අපේ පන්සල් වල තවම පවතිනවා. බොහෝ දෙනා අපේ බෞද්ධ පින්නතුන් සිල් ගන්න කැමතියි. මේ කැමැත්ත මත සද්ධාමත්තම් තේම මත්තන් ඉදිරියට මේ අපේ සමාජය ගෙනියන්න ඕන. ගෙනියන්න පුළුවෙනි. එහෙනම් අන්නේන පාණේච වික්කු සංඝන් කියුවේ අර තමන්ගේ පන්සලේ ස්වාමීන් වහන්සේලා කවා වළඳවලා පරිස්කාරයකුත් තව ඇතිපමණෙන් අර අලුයම් වේලාවේ පූජා කරගෙන තමයි මේ පින්නතුන් ආපහු ගෙදරට එන්නේ. ඔන්න සිල් ගැනීමේ සැබෑ ස්වභාවය සත්‍ය නැත්තම් මේ ගිහිවත පෙන්නපු තැන ධම්මික සූත්‍රානුසාරයෙන් මාවේ මතක් කළේ. ඔය தত্ত্বය මහින්දාගමනේ අපේ ධර්මාදීපයක් වුණා අපේ රටේ. අපේ බෞද්ධ පින්නතුන් මේ මෑතක් වෙනකන් රැකගෙන ආවා. හොඳයි. දැන් අපි බලමු අපේ පින්නතුන්ට ජීවිත සම්පූර්ණ කරගත්තා දැන් ওই ජීවිත සම්පූර්ණ කොතෙන්ද යනකල්ද? පංචශීලයෙන් හිම උනේ නැහැ. අෂ්ටාංග උපෝසත සීලය. ඒකත් ආවට ගියාර නෙමෙයි හිතට හොරයක් නැතුවම සිල්වතුන් වුණා. අට සීලයම රැක්කා. පසුදා අර තමාගේ ශක්ති ප්‍රමණයෙන් පිරිසුදු චිත්තවස්තු කෙත්ත කියන ඒ දෙකරුණෙන් සමන්නාගත වූ ඒ වස්තුව පූජා කරගත්තා. සංඝරත්නය පුණ්‍යක් එක්කන් අනුත්තරම්. අන්න එතන ඒ අරගෙන තමයි ආපහු ගෙදර එන කතාව අපි දැන් ඔය මතක් කළේ. මේක තමයි ගිහි වත. දැන් තව ඉදිරි තුන්වෙනි අවස්ථාව. අෂ්ටාංග උපසතේ දෙවෙනි අවස්ථාවෙත් මම පෙන්නුවේ. පළවෙනි අවස්ථාව ගිහි වත සදාචාරාත්මක නීතිමාලාව පංචශීලය සම්මුති ජීවිතය ගත කරන්න හොඳටම අප්‍රමාණවත්. ජාති ආගම් කුල ભેද මොකවත් නැහැ. මුළු ලෝකයේම පංචශීල ප්‍රතිපදාවට ආවොත් රාජ්‍ය නායකයන්ගේ සිට පහළට ඔය ව්‍යවස්ථාව ලෝකපාලනය අපේ රටට යන පමණක් නෙමෙයි බලවත් අධිරාජ්‍යයන්ගේ පවා පංචශීල ප්‍රතිපදාවට අනුගතව ව්‍යවස්ථාව සකස් කරන රාජ්‍ය පාලනයට රජුන්ටත් පහසුයි පාලකයන්ටත් පහසුයි පුරවැසියන්ටත් පහසුයි හැමෝම අර ධාර්මික වූ සමාජ ක්‍රමයකට පින්වතුනි ඇතුල් වෙනවා මෙලෝ ජීවිතේ. පරලෝක ජීවිතය අස්තංග පොතේ සීලේ සිට ඉදිරියට කියවම පෙන්නවා. එතකොට ඔය දන්නවා ජීවම විශාකාමවතුමේ අනේ පිරිසුදුතුමා චිත්තගහපති වෙන යැත්තෝ ගැන. අද මම මෙතන මේ සූත්‍රයට අදාළ අනුගත කරගන්නවා සංයුක්ත නිකායෙම කාලි ගෝදා සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ හැඳ පෙරවාගෙන නිකුලවදාරාමේශ්වර වඩිනවා. මේ කාලිගෝදා කියන ගිහි තරුණියගේ නිවසට ශාක්‍ය වංශික තරුණියක්. මේ කාලිගෝදා බුදු පියාණන් වහන්සේ වැඩියේ මෑත වාසනා සම්පත් තියෙන නිසාමයි මොකක්ද මෙතනින් පෙන්වන්නේ මේ ගිහියාගේ අභිවෘද්ධිය ක්‍රමයෙන් නැගී යෑම මා මේ සූත්‍රයත් අරගෙන ඔබට පෙන්වවද පෙන්වන්න උත්සාහ කරන්නේ චතුයිකෝ ගෝධෝ ගෝධේ ධම්මේ සමන්නාගතෝ අරිය ශාවකෝ සෝතාපන්නෝ හෝති අවනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ මෙන්න මේ අවිච්ඡ ප්‍රසාද කරුණු හතරක් දක්වනවා ඒ හතරෙන් යුක්ත විත යුක්ත වූ කල්හි මේ ආර්ය ශාවකයා සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නිරේක උපතින්නේ නෑ නියතයි සම්බෝධිය නිවන භාගතුන් වහන්සේ මේ කෙරේ ಗುಣ දැන පැහැදීම පළවෙනි අවිච්ඡප්පසාද කාරණය මෙතන පෙන්නනවා මෙතන භාග්‍යවතුන් වහන්සේගේ ಗುಣ දැන පැහැදීම ඉතිපිසෝ භගවරහන් ආදී නව ගුණා එතන සීකර ගන්න කෙටියෙන් සඳහන් කරන්නේ මාගේ බුද්ධිමත් ධර්ම ගතික වූ ධර්මයේ පිහිටි වූ නිවන කෙරේ හිත යොමු වූ පින්නතුන්ටයි අපේගේ මේ අනුශාසනාව මෙතෙන් සිට එතකොට ඊළඟ ධර්මයේ ගුණ ගැන පැහැදුණු කොහොමද ස්වකහාතාදී සයවැදෑරුම් වූ ඒ ගුණස්කන්ධේ ධර්මයේ ඇති ඊළඟ සංඝයාගේ ගුණ සංඝ ගුණ සුපටිපන්නාදී ගුණ නමය එතකොට මෙන්න මේ සූ 20 ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය 84000ක් මහා ධර්මස්කන්ධයේ ගුණ 6 සුපටිපන්නාදී ඔබට පින්කෙතක් වූ සංගරුවන සංග්‍රහත්මේ ගුණ 9 මෙන්න මේ සූවිසි ගුණය කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් ඔබ පිළිගන්නේ නම් ඊළඟ එසේ පිළිගත් ඔබ පියාගෙහි ඇලුනේ වේද කියලා ධර්මයේ පින්නන ධර්මානුකූල දේශිත වචනයම ඡාග චේතනාවෙන් දීමේ ඇලුණු සෝදනල අත්‍යත් එක්වීම. ඒ අත පිළිටු පිළිරණ දෙන්න අපි යමක් දෙනවනම් අඩු වශයෙන් අපේ පුරාණ කිරියම්මලා. අපෙන් මොන හරි දෙනකොට අඩු වශයෙන් ඇඳිරිද්දේ හරි අපි පිළිලා තමයි අතට යමක් ගන්නේ කරන්නේ දෙන්නේ. ඒකට ඒ විදිහේ දීමේ පරිත්‍යාගයේ ඒ කියන්නේ එතකොට ලෝභකම අතහැරලානේ. දන් දෙන්න බෑනේ ලෝභායට. ඒ එන ඒ කරුණු හතරෙන් යුක්ත නම් ඒ තැනත්තා අර බුදුපියන් වහන්සේ දේශනා කරන අවිනිපාත ධම්මෝනියතෝ සම්මෝ. ඒ කියන්නේ සෝවාන් මට්ටමනේ. තමත් මේ ඔය කාලිගෝදා සූත්‍රයෙන් කාලිගෝදා සාක්ෂ්‍ය තරුණිය අරඹයා දේශිත කොටස කෙටියෙන් ඔය මතක් කළා. තව සූත්‍රයක් තමයි ධම්මදින්න සූත්‍රය. ඊටමත් වටනවා මේ සෝතාපන්න සංයුත්තේ තියෙන බරණසි සසනාරාමේ මිගදායේ මිගදායේ කියනකොට බෞද්ධ පින්වතුන්ට ඉතින් බැහැලා පේන්නට පස්වක මහණන් වහන්සේලා ධම්මචක්කප්පත් සූත්‍රයේ දේශනා කළා. අපේ ගුවන්විලේ මිගදායේනේ අපේ ධම් කවය. ඒ නම සරෝණ මිගදාය. මිගදාය කියන්නේ මිග මුවන් කියන එක. එතකොට ඒ අයගේ ශේම භූමිය වෙච්ච තැන බුදු පියාණන් වහන්සේ වඩිනවා ඒ මිගදායේ සිට කොහාටද වඩින් ඒ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටන ඒ වඩිනවා පෙබෙමිනවා ධම්මදින්න කියන උපාසක කෙනෙක් 500ක් උපාසකයන් සම අර වගේම භාග්‍යතුන් වහන්සේ බහ දකිනවා වැඳලා අහනවා අපිට දිගු කලක් මොනුල්ලේ හිතසුව පිණිස වන තහමක් එන් අපිට අවවාද කරනසේක ආනුශාසනා කරනසේක මෙන්න වචන දෙකක් මතුවෙනවා අවවාද කරන සීක්වා. අද බොහොම දෙනා අවවාද වලට කැමති නෑ. ඊළඟ අනුශාසනා වලට කැමති නෑ. ඔය ඇති ඇති ඇති බණ ඇහුව ඇති. ඔතනයි අද ඉන්නේ. එන්න මේ ඇත්තෝ. මේ ධම්මදින්න ඇතුළු උපාසක 500 දෙනෙක් ඉල්ලා සිටිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට දිගුකල් පිහිට වෙන ධර්මයක් දේශනා කරන්න කියලා. මෙන්න එතනදී මේ දේශනාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ධම්මදින්න ඉල්ලා සිටින්නේ අර විදිහමයි දරුවන්ගෙන් පරිබෝධ ඇති යහන් නිවෙසන සිරුදු සඳුන් ගල්වන මල් ගඳ විලුම් දරන රන් සිදී ඉවසන අප විසින් මා මේ නැවත අවධාරණය යන කාම භෝගී ගීතන කොහොමද නිවන දෙසට යොමු වෙන්නේ නිවනෙන් ඈත් වෙන්නේ නැහැ කාම්භෝගී ජීවිතයක් ගත කළාට කාම්භෝගී ජීවිතය ගත කරන එක බුදුපියන් වහන්සේ පෙන්වනවා මනාව කාමභෝගී නමුත් අද ඉන්නවා Brahmachari ජීවිත ගත කරන ගීගේ වැසියෝ. සතර ආකාරයකට. හොඳයි. ගීගේ කාම්බෝගේ උපාසක, ගීගේ කාම්බෝගේ උපාසික, උපාසක උපාසිකාව මේ පිරිසට තමයි මේ මේ මෙබඳු අය මේ බඳු ඉල්ලීමක් කරනු ලබන්නේ. එහෙනම් අප විසින් ගැඹුරු ගැඹුරු අරුත් ඇති ලෞතර ශූන්‍යතා ප්‍රශ්නය යුක්ත ධර්මයක් අපිට පහසු නැහැ තේරුම් ගන්න. වහන්සේ පස්සික පදෙහි පිහිටි අපිට පංච සීලෙහි පිහිටි අපිට මතු දහමක් දේශනා කරනසේක්වා කියලා ඉල්ලා සිටිනවා බලන්න. ධම්මදින්න එසේනම් මෙන්න භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාව මේ කරුණෙන් දෙව් මිනිසුන්ට ශාස්ත්‍රෝ බුද්ධේ භාග්‍යවත් කියලා අර විදියමයි අර කාලිගෝදා කතා වගේමයි ශාස්ත්‍රෝත්වය පිළිබඳ බුද්ධත්වය පිළිබඳ භාග්‍යවතුන් භගවත් කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඊළඟ ධර්මයේ පිළිබඳව සුවක්කාසතේ ගුණ මේ විදිහම සංඝයා කෙරෙහි අකණ්ඩ වූ ඒ ප්‍රසාදය ඊළඟ වචනේ මෙතන හතර ආකාරය වෙන්නේ සමාධි සම්වත්තනික වරිකාන්ත සීලයෙන් සබන්නාගත මෙන්න මෙහෙම අයට බුදු පියාණන් වහන්සේ ධම්මදින්න මෙසේ තොප විසින් හික්මව යුතුයි මෙන්න මේ වෙලාවේ ධම්මදින්න මේ මට්ටම රැකගත් කෙනා ජීවතුසිත බුදු පියාණන් වහන්සේට උත්තර දෙනවා වහන්ස සිව් සෝවාන් හක් වදාරන ලදද ඒ දහම් අප කෙරෙහි ඇත තමා පිළිබඳව තමන්ට පුළුවන් වෙන්න ඕනේ විනිශ්චයක් ධර්ම විනිශ්චයක් කරන්න අභීත ප්‍රකාශයක් මෙතන ධම්මදින්නකේ ගිහි මේ දෙව් මිනිසුන් ශාස්ත්‍රුව බුද්ධයා භගවත්තේ බුදුරජාණන් වහන්සේ අචල ප්‍රසාදයෙන් සමන්වාගතම්හ ධර්මයේ කෙරෙහි සංගය කෙරෙහි ඒ වගේම පංචශීලයේ පිළිබඳ අපිට සැකයක් නැහැ කියලා ධම්මදින සිහිපත් කරනවා දේශනා මතක් කරනවා බුදු පියාණන්. ධම්මදින්න තොපට මනා ලැබුමකි ධම්මදින්න සෝවාම් ඵලය පවසන ලදයි කියලා. මෙන්න ධම්මදින්නගේ සෝවාම් ඵල ස්වභාවය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඉතින් අපි කෙටියෙන් නමුත් දැන් මෙතන සිට ඔබට බොහොම කෙටි වෙලාවක් තව අපිට තියෙන්නේ. සෝවාන් උතුමාගේ බිහිවීමට ස්කන්ධ පංචකය විභාග කිරීම පින්නතුනි වෙනන්නේ ධර්මයේ ස්කන්ධ වශයෙන් පරිග්‍රහ කරලා බැලීම. කොහොමද? මේ රූපය වේදනා සංඥා සංකාර විඥානය කියන මේ ස්කන්ධ පහ විග්‍රහ කරලා කඩලා බෙදලා බලන්න ඕනේ. බැඳිලා බැඳිලානේ තියෙන්නේ. ද රූපයත් අටවිශී ආකාරයක රූප 28ක බන්ධනය පොට්ටනියව. ඒක තමයි ඔබ අප මේ උරුම කරගෙන ඉන්නේ. එතකොට මේක විදර්ශනා යෝගියාට මේ සත්‍විති රූපය රූප ලෞකික සිතායේ දුනු සම්ප්‍රයුක්ත රූප මිතිය කියලා විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟම 180ක් ලෞකික සිත් හා බැඳුණු සම්ප්‍රයුක්ත වුණු වේදනාවයි කියලා වේදනා කොටාසය ඔබ සම්මර්ෂණය කරන්න ඕනේ. ඊළඟ 180 180ක් කියලා කිව්වහම ලෞකික සිත් ඔබ මේ ගහ මරා ගන්න, දන් දෙන, පින්කම් කරන, කුසල චේතනා වලින් කටයුතු කරන, සුගතිබාමී කම්මස්සක සම්මාදිට්ඨියෙන් දෙව් විනිශ්චයපත්වන සිත් 81යි. ඒ සුඛේ චක්‍රය තමයි අපි මේ හසුරුවන්නේ නාම ධර්ම ටික පිටු කරගෙන. නාම ධර්ම වලින් ඇති මේ චිත්තචෛත්‍යකයන්ගේ ක්‍රියාකලාප තමයි මේ රූප මිජේ උපකාර කරගෙන ඔබ මේ සිදු කරන්නේ. ඒක තමයි කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කියලා කියන්නේ. ඒක අකුසලුනුත් දන්නවා දුගතිය කුසලුනුත් සුගතිය. ඉතින් එත මේ සංඥාව ඒ කියන්නේ සංඥා ස්කන්ධය හැටියට මේ විවස්ථා කරනවා මේ 80ක් ලෞකික සිතා යෙදිලා නේද මේ සංඥාව සංඥා කියන්නේ හඳුනා ගන්න එක. හඳුනා ගැනීම. දැන් මේ වටාපත කියලා ඔබ මේ පෑන කියලා මේ හඳුනා ගන්න. ඒක විස්තර කරන්න යන්නේ නැහැ. කෙටියෙන් මතක තියාගන්නේ කෙටියෙන් දේශනා කරන්නේ සංක්ෂිප්ත සංස්ලේෂණ දේශනා ක්‍රමයක් මේ. ඊළඟ ලෞකික සිත් 81 හා සම්ප්‍රයුක්ත පස්සාදී සංස්කාරෝ පස්ස සංස්කාර කියන ස්කන්ධ කොටාසේ විග්‍රහ කරලා බලනවා. පස්ස වීම නෙවෙයි අපි මේ නිතින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඒ වේදනා විඳින තමයි සැප දුක් උපේක්ෂා වශයෙන් මෙතර ඔබ මේ බන්ධණයකට සංසාරගත ගතියකට සත්ව ගතියකට ඈදී බැඳී සිටින්නේ. ඊළඟව 180ක් ලෞකික සිත් විඥාන ස්කන්ධය ඒ විඥාණය තමයි හඳුනා ගැනීම, මේ දැන ගැනීම, මේ ක්‍රියාත්මක කරන තැන ප්‍රබලතාවයක් විඥාණයට දෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේදී මේ හේතුඵල ධර්මයමයි පින්නතුනි දේශනා කරන්නේ. මේ හේතුඵල මොකද්ද? මේ බඳු ස්කන්ධ රාශියක සම්මුත වීමක් සංයුතියක් වෙනවා. ඒ වෙන තැන සක්‍රිය වූ නාම ධර්මයන්ගේ ක්‍රියාවකින් රූප ධර්මයක් ක්‍රියාව වෙනවා. රූප ධර්මයේ නාම ධර්මයට අයිතිත් නැහැ. නාම ධර්මයේ රූපයයි ධර්මයට අයිතිත් නැහැ. මේ හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා කියවනවා බලනවා සම්මර්ෂණය කරනවා කියන්නේ මෙන්න මේ ටිකට පින්නතුනි. ඉතින් එතකොට ඉතින් මේ රූපයේ තියෙන සාරජ්‍ය බවට මේ තරත්වත්වය බැඳී සිටින්නේ මේ රූප තණ්හාව නිසා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තණ්හා ත්‍රිත්වයක බැඳීම ඇලීම නිසාමයි මේ ගමන. ඒ නිසා අද ධම්මික සූත්‍රාවෙන් සූත්‍ර දේශනාවට අනුකූලව මේ ගිහි වතේ සිට එහෙම නැත්නම් ගුණවාසීව සිටම නිවන් මාර්ගට ඍජු මාර්ගයක් ඇති බව මාර්ගය ප්‍රතිපදාවක් ආර්ය ස්ථානක නැලුම් පිළිවෙතින් ඇති බව මේ කෙටියෙන් සඳහන් කළේ රූප සංනාමයෙන් සිත මුදවා ගැනීමට මේ නාම රූප විග්‍රහයේ විදර්ශනා යෝගියා යෙදිය යුතු බවට අනුශාසනා කරමින් අපේ දේශනාවේ බර මේ වදුරු වසංගත රෝගය අපෙන් ලොවෙන් සදහටම බැහැර වේවා කියලාත් අපි ආශිර්වාද කරනවා සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි ධර්මදේශනාව ප්‍රවතු ගෞරවනීය දේශකයන් වහන්සේ මුත්‍යාගම ලිලරද සිරිවල විසුද්ධාරාමාධිපති ධර්ම විශාරද සද්ධර්ම විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්වී සීලවිසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් උසාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුන්වන්ගේ ආශිර්වාදයේ ලැබීවා කියලා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.